පුනච පරං භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති චතුසු අරිය සච්චේසු කතංච භික්ඛවේ භික්ඛු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 ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං සෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසාපි දුක්ඛා අපියෙහි සම්පයෝගෝ දුක්ඛෝ පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං සංඛිතේන पञ्चुपादानखन्धा दुःखा कतमाच बिखवे जाति याते सन्ते संसत्तानं तं हि तं हि सत्तनिकाये ජාති සංජාති ඔක්කන්ති අභිනිබ්බත්ති කන්ධානං පාතු භාවෝ ආයතනානං පටිලාභෝ අයං උච්චති භික්ඛවේ ජාති කතමාච භික්ඛවේ ජරා යාතේ සංතේ සංසත්තානං තම් හිතම් හි සත්ත නිකායේ ජරා ජීරණතා खण्डिच्छं पालिच्छं वलितचता ආයනෝ සංහානි ඉන්ද්‍රියානං පරිපාකෝ අයං වුච්චති භික්ඛවේ ජරා කතමංච භික්ඛවේ මරණං පියාති සන්ති සංසත්තානං තම්හා තම්හා සත්තනිකායා චුති චවනතා බේදු අන්තරධානං මච්චුමරණං කාලකිරියා කන්ධානං බේදු කලේබරස්ස නික්ඛේපු ජීවිතින්ද්‍රියස්සු පච්චේදු ඉදං උච්චති භික්ඛවේ මරණං කතමෝච භික්ඛවේ සුකෝ යෝකෝ භික්ඛවේ අඤ්ඤතරඤ්ඤතරේන ව්‍යසනේන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරේන දුක්ඛ ධම්මේන පුට්ඨස්ස සූකු සූචනා සූචිතත්තං අන්තු සූකු අන්තු පරිසූකු අයං උච්චති භික්ඛවේ සූකු කතමෝච භික්කවේ පරිදේවෝ යෝකෝ භික්කවේ අ්‍යතරං්‍යතරේන ව්‍යසනේන සමන්නාගතස්ස අ්‍යතරං්‍යතරේන දුක්ඛ ධම්මේන පුට්ටස්ස ආදීවූ පරිදේවෝ ආදේවනා පරිදේවනා ආදේවි තත්තං පරිදේවි තත්තං අයං උච්චති භික්ඛවේ පරිදේවෝ කතමංච භික්ඛවේ දුක්ඛං යංකෝ භික්ඛවේ කායිකං දුක්ඛං කායිකං අසතං කාය සම්පස්සජං දුක්ඛං අසතං වේදිතං ඉදං උච්චති භික්ඛවේ දුක්ඛං කතමංච භික්ඛවේ දෝමනස්සං යංකෝ භික්ඛවේ චේතසිකං දුක්ඛං චේතසිකං අසතං මනෝ සම්පස්සජං දුක්ඛං අසතං වේදිතං ඉදං උච්චති භික්ඛවේ දෝමනස්සං කතමෝච භික්ඛවේ උපායාසු යෝකෝ භික්ඛවේ අඤ්ඤතරඤ්ඤතරේන බසනේන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරේන දුක්ඛ ධම්මේන පුට්ඨස්ස ආයාසු උපායාසු ආයාසිතත්තං උපායාසිතත්තං අයං උච්චති භික්ඛවේ උපායාසු කතමෝච භික්ඛවේ අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ ඉදයස්සති හොන්ති අනිට්ඨා අකන්තා අමනාපා රූපා සද්දා ගන්ධා රසා පොට්ටබ්බා ධම්මා ඒවාපනස්ස තේහොන්ති අනත්ථකාමා අහිතකාමා අපාසුකකාමා අයෝගක්ඛේමකාමා යාතේහි සද්ධින් සංගති සමාගමෝ සමෝධනං නිස්සීභාවෝ අයං උච්චති භික්ඛවේ අප්පේහි සම්පයෝගෝ දුක්ඛෝ කතමෝච භික්ඛවේ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ इधयस्ते हि इच्छा कंता मनाप रूप सद्दा गंधारस पुठब्धम ये वापनस्ते हि अत्र අර්ථකාමා හිතකාමා පාසුකකාමා යෝගක්ඛේමකාමා මාතාවා පිතාවා භාතාවා භගිනීවා ජෙට්ඨාවා කනිට්ඨාවා මිත්තාවා අමච්චාවා ඥාතිසාලෝහිතාවා යාතිහි සද්ධින් අසංගති අසමාගමෝ අසමෝධානං අමිස්සී භාවෝ අයං උච්චති භික්ඛවේ පීහි විප්පයෝගෝ දුක්ඛෝ කතමංච භික්ඛවේ යම් පිච්ඡන්න ලබති තම් පි දුක්ඛං ජාති ධම්මානං භික්ඛවේ සත්තානං ඒවං ඉච්ඡා උපජ්ජති අහෝ වතමයන් නජාති ධම්මා අස්සාම නච වතනෝ ජාති ආගච්ඡයාති නකෝ පනීතං ඉච්ඡාය පත්තබ්බං ඉදම්පි යම්පි චන්න ලබති තම්පි දුක්ඛං ජරා ධම්මානං භික්ඛවේ සත්තානං එවං ඉච්ඡා උපජ්ජති අහෝ වතමයන් නජරා ධම්මා අස්සාම නච වතනෝ ජරා ආගච්ඡයාති නකෝපනීතං ඉච්ඡාය පත්තබ්බං ඉදම්පි යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං ව්‍යාධි ධම්මානං භික්ඛවේ සත්තානං එවං ඉච්ඡා uppajjati අහෝ වතමයන්න ව්‍යාධි ධම්මා අස්සාම නචවතනෝ ව්‍යාධි ආගච්ඡයාති නඛෝපනීතං ඉච්ඡාය පත්තබ්බං ඉදම්පි යම් පිච්ඡං ලබති තම්පි දුක්ඛං මරණ ධම්මානං භික්කවේ සත්තානං එවං ඉච්ඡා uppajjati අහෝ වතමයන්න මරණ ධම්මා අස්සාම නචවතනෝ මරණං ආගච්ඡයාති නකෝපනේතං ඉච්ඡාය පත්තබ්බං ඉදම්පි යම් පිච්ඡං ලබති තම්පි දුක්ඛං සෝක ධම්මානං භික්ඛවේ සත්තානං එවං ඉච්ඡා uppajjati අහෝ වතමයන් නසෝක ධම්මා අස්සාම නචවතනෝ සෝකෝ ආගච්ඡයාති නකෝපනීතං ඉච්ඡාය පත්තබ්බං ඉදම්ති යම්පිච්චන්න ලබති තම්පි දුක්ඛං පරිදේව ධම්මානං භික්ඛවේ සත්තානං එවං ඉච්ඡා uppajjati අහෝ වතමයං න පරිදේව ධම්මා අස්සාම නච්චවතනෝ පරිදේවෝ ආගච්ඡයාති නකෝ පනීතං ඉච්ඡාය පත්තබ්බං ඉදම්පි යම්පිච්ඡං නලබති තම්පි දුක්ඛං දුක්ඛ ධම්මානං භික්ඛවේ සත්තානං එවං ඉච්ඡා උපජ්ජති අහෝ වතමයන් න දුක්ඛ ධම්මා අස්සාම නචවතනෝ දුක්ඛං ආගච්ඡයාති නඛූපනීතං ඉච්ඡාය පත්තබ්බං ඉදම්පි යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං දෝමනස්ස ධම්මානං පික්ඛ භික්ඛවේ සත්තානං එවං ඉච්ඡා uppajjati අහෝ වතමයන් නදෝමනස්ස ධම්මා අස්සාම නචවතනෝ දෝමනස්සානං ආගච්චයාති නකෝපනීතං ඉච්ඡාය පත්තබ්බං ඉදම්පි යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං උපායාස ධම්මානං භික්ඛවේ සත් ඉත්තානං එවං ඉච්ඡා උපජ්ජති අහෝ වතමයන් න උපායාස ධම්මා අස්සාම නච වතනෝ උපායාසෝ ආගච්ඡයාති නකෝපනේතං ඉච්ඡාය පත්තබ්බං ඉදම්පි යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං කතමේච භික්ඛවේ සංකිටේන පංච උපාදානක් කන්ධා දුක්ඛා සේයතිදන් රූපපාදානක්ඛන්ධෝ වේදනූපාදානක්ඛන්ධෝ සංඥුපාදානක්ඛන්ධෝ සංඛාරෝපාදානක්ඛන්දු විඤ්ඤාණුපාදානක්ඛන්දු ඉමේ උච්ඡන්ති භික්ඛවේ සංඛිත්තේන පංචඋපාදානක්ඛන්දා දුක්ඛා ඉදං උච්චති භික්ඛවේ දුක්ඛං අරිය සත්‍යං කතමංච භික්ඛවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං යායන් තන්නා පුනෝ භවිකා නන්දිරාග සහගතා තත්‍ර තත්‍රාබිනන්දිනී සේයතිදන් කාමතන්හා භවතන්හා භව තණ්හා සාකෝපනේසා භික්ඛවේ තණ්හා කත්ත uppajjamana uppajjati කත්ත නිවිසමානා නිවිසති යං ලෝකේ පියරූපං සාතරූපං එත්තේසා තණ්හා uppajjamana uppajjati ittha nivisamana nivisati කිංච ලෝකේ පිය රූපං සාත රූපං චක්ඛුම් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා uppajjamana uppajjati එත්ත නිවිසමානා නිවිසති සෝතන් ලෝකේ පියරූපං සාතරූපං ගානං ලෝකේ පියරූපං සාතරූපං ජූහා ලෝකේ පියරූපං සාටරූපන් කායෝලෝකේ පියරූපන් සාතරූපන් මනෝ ලෝකේ පියරූපන් සාතරූපන් එත්තේ සාතන්හා uppajjamana uppajjati etha nivisamana nivisati රූපා සද්දා ගන්ධා රසා පොට්ටබ්බ ධම්මා ලෝකේ පියරූපං සාතරූපන් එත්තේසා තන්හා උපපජ්ජමානා උපපජ්ජති එත්හ නිවිසමානා නිවිසති චක්ඛු විඤ්ඤාණං සෝත විඤ්ඤාණං ගාන විඤ්ඥානං ජවහා විඤ්ඥානං කාය විඤ්ඥානං මනෝ විඤ්ඥානං ලෝකේ පියරූපං සාතරූපං එත්තේසා තන්නා උපජ්ජමානා උපජ්ජති එත්ථ නිවිසමානා නිවිසති චක්ඛු සම්පස්සු සෝත සම්පස්සු ඝාන සම්පස්සු ජීවහා සම්පස්සෝ කාය සම්පස්සු මනෝ සම්පස්සු ලෝකේ පියරූපං සාතරූපං එත්තේසා තන්හා uppajjamana uppajjati එත්ත නිවිසමානා නිවිසති චක්ඛු සම්පස්සජා වේදනා සෝත සම්පස්සජා වේදනා ගාන සම්පස්සජා වේදනා ජීවහා සම්පස්සජා වේදනා කාය සම්පස්සජා වේදනා මනෝ සම්පස්සජා වේදනා ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා uppajjamana uppajjati එත්ථ නිවිසමානා නිවිසති රූප සංඥා සද්ද සංඥා ගන්ධ සංඥා රස සංඥා පුට්ඨබ්බ සංඥා ධම්ම සංඥා ලෝකේ පිය රූපං සාත රූපං තේසා තන්හා uppajjamana uppajjati එත්ථ නිවිසමානා නිවිසති රූප සංචේතනා සද්ද සංචේතනා ගන්ධ සංචේතනා රස සංචේතනා පොට්ටබ්බ සංචේතනා ධම්ම සංචේතනා ලෝකේ පියරූපං සාතරූපං එත්තේසා තන්හා උපපජ්ජමානා උපපජ්ජතිී එත්ත නිවිසමානා නිවිසති රූපතන්හා සද්ධතන්හා ගන්ධතන්හා රසතන්හා පොට්ටබ්බතන්හා ධම්මතන්හා ලෝකේ පියරූපං සාතරූපං එත්තේසා තන්හා උපපජ්ජමානා උපපජ්ජති එත්ත නිවිසමානා නිවිසති රූපවිතක්කෝ සද්දවිතක්කෝ ගන්ධවිතක්කෝ රස විතක්කෝ පොට්ටබ්බ විතක්කෝ ධම්ම විතක්කෝ ලෝකේ පිය රූපං සාත රූපං එත්ථේ සා තණ්හා uppajjamana uppajjati etha nivisamana nivisati රූප විචාරෝ සද්ද විචාරෝ ගන්ධ විචාරෝ රස විචාරෝ පොට්ටබ්බ විචාරෝ ධම්ම විචාරෝ ලෝකේ පියරූපං සාතරූපං එත්තේසා තන්හා උපජ්ජමානා උපජ්ජති එත්ථ නිවිසමානා නිවිසති ඉදං උච්චති භික්ඛවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං කතමංච භික්කවේ දුක්ඛ නිරෝධං අරිය සච්ඡං යෝ තස්සායේව තණ්හාය අසේස විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ लयो साखो पनी सा बिखरे तन्ना कथ पहिय माना पहियति कथ निरुज्जमाना निरुज्जति यं लोके පියරූපං සාතරූපං ඉත්තිසා තන්හා පහීයමානා පහීයති එත්හ නිරුජ්ජමානා නිරුජ්ජති කිංචලෝකේ පියරූපං සාතරූපං චක්කුම් ලෝකේ පියරූපං සාතරූපං ඉත්තේසා තන්හා පහියමානා පහියති එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති සෝතන් ගානං ජූහා කායෝ මනෝ ලෝකේ පියරූපං සාතරූපං එත්තේසා තන්හා පහියමානා පහියති එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති රූපා සද්දා ගන්ධා රසා පොට්ටබ්බා ධම්මා ලෝකේ පියරූපං සාතරූපං එත්තේසා තන්නා පහීයමානා පහීයති එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති චක්ඛු විඤ්ඤාණං සෝත විඤ්ඤාණං ගාන විඤ්ඤාණං ජීවහා විඤ්ඤාණං කාය විඤ්ඤාණං මනෝ විඤ්ඤාණං ලෝකේ පියරූපං සාතරූපං එත්තේසා තන්හා පහීයමානා පහීයති එත්හ නිරුජ්ජමානා නිරුජ්ජති චක්ඛු සම්පස්සෝ සෝත සම්පස්සෝ ගාන සම්පස්සු ජිවහා සම්පස්සු කාය සම්පස්සු මනෝ සම්පස්සු ලෝකේ පියරූපං සාතරූපං එත්තේසා තන්හා පහියමානා පහියති එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති චක්ඛු සම්පස්සජා වේදනා සෝත සම්පස්සජා වේදනා ඝාන සම්පස්සජා වේදනා ජීවා සම්පස්සජා වේදනා කාය සම්පස්සජා වේදනා මනෝ සම්පස්සජා වේදනා ලෝකේ පියරූපං සාතරූපං එත්තේසා තන්හා පහියමානා පහියති එත්ථ නිරුජ්ජමානා නිරුජ්ජති රූප සංඥා සද්ද සංඥා ගන්ධ සංඥා රස සංඥා පොට්ඨබ්බ සංඥා ධම්ම සංඥා ලෝකේ පිය රූපං සාතරූපං ඉත්තේසා තන්නා පහියමානා පහියති එත්ථ නිරුජ්ජමානා නිරුජ්ජති රූප සංචේතනා සද්ද සංචේතනා ගන්ධ සංචේතනා රස සංචේතනා පොට්ටබ්බ සංචේතනා ධම්ම සංචේතනා ලෝකේ පියරූපං සාතරූපං එත්තේසා තන්හා පහියමානා පහියති එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති රූපතන්හා සද්ධතන්හා ගන්ධතන්හා රසතන්හා පුට්ටබ්බතන්හා ධම්මතන්හා ලෝකේ පියරූපං සාතරූපං ඉත්තේසා තන්හා පහියමානා පහියති එත්ථ නිරුජ්ජමානා නිරුජ්ජති රූප විතක්කෝ සද්ද විතක්කෝ ගන්ධ විතක්කෝ විතක්කු රස විතක්කු පොට්ටබ්බ විතක්කු ධම්ම විතක්කු ලෝකේ පියරූපං සාතරූපං එත්තේසා තන්හා පහීයමානා පහීයති එත්හ निरुज्यमाना निरुज्यति रूपविचारो सद्यविचारो गन्धविचारो रसविचारो फुट्ठब्बविचारो धम्मविचारो लोके පියරූපං සාතරූපං එත්තේසාතන්නා පහියමානා පහියති එත්හ නිරුජ්ජමානා නිරුජ්ජති ඉදං උච්චති භික්ඛවේ දුක්ඛ නිරෝධං හරිය සච්ඡං කතමංච භික්ඛවේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සච්ඡං අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සේයතිදං සම්මාදිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි කතමාච භික්ඛවේ සම්මාදිට්ඨි යංඛෝ භික්ඛවේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදයේ ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනියා පටිපදාය ඥානං අයං උච්චති භික්ඛවේ සම්මාදිට්ඨි කතමෝච භික්ඛවේ සම්මා සංකප්පෝ නෙක්ඛම්ම සංකප්පෝ අව්‍යාපාද සංකප්පෝ අවිහිංසා සංකප්පෝ අයං උච්චති භික්ඛවේ සම්මා සංකප්පෝ කතමාච භික්ඛවේ සම්මා වාචා මුසාවාදා වේරමණී පිසුනාය වාචාය වේරමණී පරුසාය වාචාය වේරමණී සම්පප්ඵලාපා වේරමණී අයං උච්චති භික්ඛවේ සම්මා වාචා කතමෝච භික්ඛවේ සම්මාකම්මන්තු පාණාති පාතා වේරමණී අදින්නාදානා වේරමණී කාමේසු මිච්ඡාචාරා වේරමණී අයං උච්චති භික්ඛවේ සම්මා කම්මන්තු කතමෝච භික්ඛවේ සම්මා ආජීවෝ ඉද භික්ඛවේ අරිය ශාවකෝ මිච්ඡා ජීවං පහය සම්මා ආජීවේන ජීවිකං කප්පේති අයං උච්චති භික්ඛවේ සම්මා ජීවෝ කතමෝච භික්ඛවේ සම්මා වායාමෝ ඉද භික්ඛවේ භික්ඛු අනුපන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුපාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති uppannānaṁ pāpakānaṁ අකුසලානං ධම්මානං පහනාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති අනුපන්නානං කුසලානං ධම්මානං උප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්නාති පදහති uppannānaṁ කුසලානං ධම්මානං තිතියා අසම්මෝසාය බියෝභාවාය වේපුල්ලාය භාවනාය පාරිපූරියා චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්නාති පදහති අයං උච්චති භික්ඛවේ සම්මා වායාමෝ කතමාච භික්ඛවේ සම්මා සති ඉද භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අභිජ්ජා දෝමනස්සං වේදනාසු වේදනානුපස්සී කරති ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අභිජ්ජාදුමනස්සං චිත්තේ චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ජාදෝමනස්සං ධම්මේසු ධම්මානුපස්සී විහරති ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ජාදෝමනස්සං අයං බුච්චති භික්කවේ සම්මා සති කතමාච භික්කවේ සම්මා සමාධි ඉද භික්ඛවේ භික්ඛු විවිච්චේව කාමේහි විවිච්ච අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති විතක්ක විචාරානං වූපසමා අජ්ජත්තං සම්පසාදනං චේතසෝ ඒකෝ දිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීති සුඛං ဒ ුතියඥානං උපසම්පජ්ජ විහෙරති පීතියාච විරාගා උපේක්ඛෝච විහෙරති සතෝච සම්පජානෝ සුඛංච කායේන පටිසංවේදේති යම් තං අරියා ආචික්කන්ති උපේක්ඛකෝ සතිමා සුඛවිහාරීති තං තතියඥානං උපසම්පජ්ජ විහෙරති සුඛස්සච පහනා දුක්ඛස්සච පහනා පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්තංගමා අදුක්ඛමසුඛං උපේක්ඛා සතිපාරිසුද්ධිං චතුත්ත්‍ජානං උපසම්පජ්ජ විහෙරති අයං උච්චති භික්ඛවේ සම්මා සමාධි ඉදං උච්චති භික්ඛවේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සච්ඡං ඉති අජ්ජත්තං වා ධම්මේසු ධම්මානුපස්සී විහරති බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහරති අජ්ජත් බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහරති සමුදය ධම්මානු පස්සීවා ධම්මේසු විහරති වය ධම්මානු පස්සීවා ධම්මේසු විහරති සමුදය වය ධම්මානු පස්සීවා ධම්මේසු විහරති අත්ථි ධම්මාතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය පතිසති මත්තාය අනිසිතෝච විහරති නචකින්චි ලෝකේ උපාදීයති එවම් පිඛෝ භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහරති චතුසු අරිය සත්‍ය චේසු යෝහිකෝචි භික්කවේ ඉමේ චත්තාරෝ සතිපට්ඨානි ඒවං භාවීය සත්ත වස්සානි තස්ස පින්නං පලානං අඤ්‍යතරං පලං පාටිකංඛං දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිසේසේ අනාගාමිතා තිට්ඨං තු භික්ඛවේ සත් වත්සානි තිට්ඨන්තු භික්ඛවේ ඡවස්සානි තිට්ඨන්තු භික්ඛවේ පංචවස්සානි තිට්ඨන්තු භික්ඛවේ චත්තාරිවස්සානි තිට්ඨන්තු භික්ඛවේ තීනිවස්සානි තිට්ඨන්තු භික්ඛවේ දේවස්සානි තිට්ඨතු භික්ඛවේ ඒකං වස්සං තිට්ඨන්තු භික්ඛවේ සත්තමාසානි තිට්ඨන්තු භික්ඛවේ ක්ෂමාසානි තිට්ඨන්තු භික්ඛවේ පංචමාසානි තිට්ඨන්තු භික්ඛවේ චත්තාරි මාසානි තිට්ඨන්තු භික්ඛවේ තීනි මාසානි තිට්ඨන්තු භික්ඛවේ දේමාසානි තිට්ඨතු භික්ඛවේ මාසෝ තිට්ඨතු භික්ඛවේ අද්ධමාසු යෝහි කෝචි භික්ඛවේ ඉමේ චත්තාරෝ සතිපට්ඨානේ ඒවං භාවිය සත්තාහං තස්ස දින්නං ඵලානං අඤ්‍යතරං ඵලං පාටිකං කං දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිශේෂේ අනාගාමිතා ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා සෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චි කිරියාය යදිදං චත්තාරු සතිපට්ඨානාති ඉතියන්තං බුත්තං ඉදමේතං පටිච්ච බුත්තන්ති ඉදම වූච භගවා අත්තමනා තේ භික්ඛූ භගවතෝ භාසිතන් අභිනන්දුන්ති සා